තෙරුවන් සරණයි අට්ටක සූත්‍රය සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ බුද්ධ දන්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 421 වෙනි පිටුව අට්ටක සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වෙත භික්ෂුන් වහන්සේ නමක් එළඹ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ එකත් පසක වුන් මේ භික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකල වහන්ස වේදනාව කවරද වේදනා සමුදය කවරේද නිරෝධය කවරේද වේදනාවේ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කවරද? වේදනාවේ ආස්වාද කෙමෙක්ද? ආදීනව කෙමෙක්ද? නිස්සරණ කෙමෙක්ද? එතකොට වික්ෂුණාසේ නමක් බුදුන් වහන්සේ වෙත පැමිණ මෙන්න මේ වේදනාව කවරක්ද වේදනාවේ සමුදය කවරක්ද වේදනාවේ නිරෝධය කවරක්ද වේදනාව නිරත කරන ප්‍රතිපදාව කොමක්ද? ආස්වාද ආදීන නිස්සාරණ කොමක්ද? මෙන්න මේ අටක මෙන්න මේ කාරණා අටක් ගැන මේ අටක සූත්‍රයේ බුදුන් වහන්සේගෙන් මේ වික්ෂුන් වහන්සේ විමසනවා. එතනදී බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා. මහණෙනි මේ වේදනා තුනකේ සුව වේදනා, දුක් වේදනා, මදහත් සුව වේදනා. මේ වේදනායේ කියන ලැබේ පස්ස සමුදය වේදනා සමුදය. පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. එතකොට ස්පර්ශයෙන් වේදනාවක් හටගන්නවා. පස්ස කියලා කියන්නේ මේ වේදනා කියනකොට මෙතනදී හොඳින් ගන්න දෙයක් තියෙන තැනයි සැප දුක නැමැති වේදනා තියෙන. මේ අවිද්‍යාව භූමියේ. එහෙමනම් ඒ සැප දුක නැමැති වේදනා ඇලීම ගැටීම කියන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒ සැප දුක නැමැති වේදනා එන්නේ ස්පර්ශපත්‍ය ප්‍රත්‍ය කරගෙන. මෙතනදී වරදවා ගන්න එපා. මේ පස්ස පච්චය වේදනා කියන තැන වේදනා සංඥා චේතනා පස්ස කියන තැනින් එන්නේ. ඒ කියන්නේ දෙයක් බවට පත් වුණු තැන. අපි කියවා වට්ටම් වට්ටති කියන කාරණාව බාහිර එන කිරණේ තින්න සංගති පස්සෝ කියන තැන ඒ ස්පර්ශය වෙනයි. එතනදී එන්නේ කිරණයක් අපි දකින්නේ දෙයක්. පොත කියලා දෙයක්. එතකොට තින සංගති පස්සෝ කියන ස්පර්ශය නෙමෙයි මේ කියන ස්පර්ශය. පස්සපච්චා වේදනා කියන තැන වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාතං විතක්කේති යම් විතක්කේතං විජානාති කියපු එක වෙනින් විදිහකින් කියනවා. ඒ කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ආයස් පස්ස මානසිකාර කියන තැන. වට වටදි මේ දෙවනි වටේ අපි පොත දකින්න තැන. අපිට එන්නේ කිරණයක් අපි දකින්නේ පොතක්. වට වට. එතකොට මේ පොත දකින්න තැන අපිට එනවා පොත ඇත්ත වුණොත් සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා රාග දේශ මොහ මෙන්න මෙතන එතකොට වේදනාවේ සමුදේ කවරක්ද කියලා අහුවොත් ඒක පස්ස පච්චය. ස්පර්ශයෙන් තමයි. එතකොට Nirodhe කවරක්ද? ස්පර්ශයෙන් Nirodhe. පොතක් කියන තැන හම්බ වෙන තැන වේදනාව හට ගන්නවා. පොතක් පස්ස කියන්නේ වේදනාව. වේ පස්ස කියන්නේ පොතමයි. පොතක් සමුදේ වෙන තැනයි ස්පර්ශය එතනමයි වේදනා සමුදේ. එතනම පොතක් නැති වෙන තැනයි වේදනා නිරෝධය. පස්ස සමුදයෝ පස්ස නිරෝධෝ හර පස්ස සමුදයෝ වේදනා. එතකොට පස්ස සමුදයෙන් වේදනාව සමුදේ වේ පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධේ වේ. මේ අරියට මගේම වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. ආර්යයට මග කියලා කියන්නේත් එතකොට මෙතනමයි. සම්මා දිට්ඨි කියන්නේ දැන් නිරෝධය වෙන්නේ වේදනාව අරියට මගේ නිරෝධය. ඒක වේදනාව නිරෝධේ පස්ස නිරෝධය කියනවනේ. පොතක් නැති වෙන්න ඕන. පොත හැදෙන්නේ අර පොත හැදුනොත් තමයි වේදනාව සැප දුක කියන වේදනාව තියෙන්නේ. මේ සැප දුක් කියන වේදනාව ගැනයි කතා කරන්නේ. තණ්හාව තියෙන තැනයි, උපාදානය තියෙන තැනයි, පොත ඇත්ත වුණු තැනයි. එතකොට හොඳින් ගලප ගන්න ඕනේ නැත්තම් ද වේදනා නිරෝධය කියන්නේ දර සමුදය නිරෝධය කියන්නේ පොත හම්බ වෙන්නේ නැති තැන අරයටාංග මාර්ගයේ අරටක මාර්ගය කියන්නේ මේ 아무තු මේ ලොකු කතාවක් කරගන්න එපා. සම්මා දිට්ඨි ඒ කියන්නේ අවිද්‍යා භූමිය නොදන්නකම පොතක් කියලා දෙයක් නැති බව දකින්න තැන සම්මා දිට්ඨි. නම සම්මා වාචා සම්මා හැම දෙයක්ම සම්මා සම්මා කියලා කියන්නේ. ආජීව සම්මා සංකප්ප සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ මේ දකින්නේ පොතක් නැති සමාධියයි. පොතක් නැති බව දකින දැකීමයි ආරහත්ාංක මග්ග තුල සිද්ධ වෙන්නේ. මේ අරියට මග කියන්නේ එතකොට ඒ පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ කියන තැනයි. අරියට මගේම වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කිව්වේ එකයි. එයාමයි වේදනාවේ නිරෝධය. සම්මා දිට්ඨි සම්මා සමාධි සම්මා එතකොට මේ කතා කරේ අරියට මග. එතකොට වේදනා නිසා යම් සුව සොම්නසක් උපදී නම් මේ වේදනාව ආස්වාදය. එතකොට ආස්වාදය කියන්නේ වේදනාවේ තියෙන සොම්නස ඇලෙන ස්වභාවය. යම් වේදනාවක් අනිසිනම් දුක්කනම් වෙනස් වන සුළු නම් මේ වේදනාවේ ආදීනවයි. එතකොට දුක වේදනාව කියන්නේ සබ් ඇලෙන ගැට සොම්නස ගැටෙන තැන දොම්නස. දෙකම දුකක් ඒක දුක සංඥාවක්. ඒ කියන්නේ විඳීමක්. එතකොට මේ දැකීමයි ආදීනව කියන්නේ. ආදීනානුපස්ස. යම් වේදනාවක් නිසා යම් දුක් නම් වෙනස් වෙන සුළු නම් මේ වේදනාවේ ආදීනවයි. වෙනස් වෙන සුළු නම්. වේදනාවේ යම් චන්දරාගයක් දුරලීමක් චන්දරාගයේ පැහිමක් වේ නම් මේ වේදනාවේ නිස්සරණයයි. ඒ කියන්නේ වේදනාවට තිබුණු චන්දරාගයේ දුරු වීමයි නිස්සරණය කියන්නේ. චන්දරාගයේ දුරු වීම. ඒ කියන්නේ සැප වේදනාවක් එනවා. ආ දැන් මේක ලස්සනයි මේ මල ලස්සනයි කියලා. ඒ සැප වේදනාව දුර වෙලා ඒ ඒ ඒ මලට තියෙන අල්ම නැති වෙලා වෙනින් මලක් හොයනවා නම් එතකොට ඒක ඒ මල හතරලා නිස්සරණේ. ඒ චන්දරාගේ මලට තියෙන අල්ම නැති වෙන එකයි නිස්සරණේ. අපි දුමු කෑමක් කනවා. දැන් මේක අන්නාසි. ඒ අන්නාසි කියන කෑමට තියෙන අල්ම නැති වෙනවා. දැන් එතනයි නිස්සාරණ. ඒක ආදීනව දකින්න කොටත් සිද්ධ වෙනවා. ඉතින් මේකේ තුල තියෙන ගැඹුරු දහමක් තියෙනවා. ඒක න්‍යායට අනුගතව දකින්න ඕනේ. මහණෙනි මා විසින් අනුපිළිවෙලින් වූ සංස්කාරයන්ගේ Nirodhe පවසන ලද්දේ පළමු දැහැනට සමවන්නා වුට ඔන්න දැන් බුදුන් වහන්සේ දේශනා කරනවා ඔන්න දැන් අලුත් දෙයක් දේශනා කරනවා මහණෙනි අනුපිළිවෙලෙන් වූ සංස්කාරයන්ගේ Nirodhe පවසන ලද්දේ අන සංස්කාරණ සිතුවිලි වල Nirodhe දැන් කතා කරනවා මේ සිතුවිල්ලනේ හටගන්නේ පොතක් තියෙන තැනනේ දැන් වේදනාවක් තියෙන සැප දුක් තියෙන්නේ. ඒකේ ඒ Nirodhe ගැන දැන් බුදුන් වහන්සේ සංඛාර Nirodhe ගැන කතා කරනවා. ඒ කියන්නේ සිතුවිලි Nirodhe ගැන. පොත කියන එක නිසා නම් සැප දුක් කඩගත්තේ. ඒ පොත කියන තැන ඒ සංස්කාර Nirodhe ගැන බුදුන් වහන්සේ කතා කරනවා, දේශනා කරනවා. පළමු දහනට සමවන්න උට වචනය නිරුද්ධ වූයේ වෙයි. අපි කියනවානේ ප්‍රථම දහන විතක්ක විතර පිරිසුක ඒකාග්‍රතාව තියෙනවා. සාමාන්‍යයි එකම දැන් සංඥාව විසිරෙන්නේ නැහැ. ඒක විසිරෙන්නේ නැහැ කියන්නේ විතක දැන් එතකොට හිත විසිරෙන්නේ නැතු තියාගන්නවා කියන්නේ. එතන වචනේ සංසිඳන ඒ වචනේ සංසිඳන කියන තැන බුදුන් වහන්සේ පෙන්නනවා. ප්‍රථම ධ්‍යානය කියන තැන විතක්ක ਵਿਚාර පිස්සුක ඒකාග්‍රතාව තියෙනවා. වචනේ සංසිඳිලයි තියෙන්නේ. ඒක වචනේ සංසිඳනවා කියන තැන ලොකු තේරුමක් ඒ කියන්නේ තියෙනවා. දැන් එතකොට දැන් ප්‍රථම ධ්‍යානය විතක්ක ਵਿਚාර පිස්සුක ඒකරදා තියෙන වචනේ සංසිඳිලා. එතකොට ඔබට අපි දේශනා කරා ඔබට අහන්න ලැබෙන්නේ නැති සූත්‍රයක් අපි මේ කතා කරන්නේ නිරෝධ සමාපත්තියට ගැනයි අරමුණු කරලායි කතා කරන්නේ. එතකොට මේ රෝහිතග්ග වර්ගයේ රෝහ රහෝගත වර්ගයේ තමයි මේ කාරණා තියෙන්නේ. පංචාංග සූත්‍රය මීට කලින් අපි දේශනා කරා පංචාංග සූත්‍රය මනාකොට පෙන්නවා ඒ විතක් ප්‍රථම ධ්‍යාන වචනේ සංසිඳන තැන ඒ විතක්ක ਵਿਚාර සංසිඳන තැන දෙවනි ධ්‍යානෙ ප්‍රීති සංසිඳන තැන තෙවනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ ආස්වාස ප්‍රාස්වාස සංසිඳන තැන හතරවෙනි ධ්‍යානෙ කියන්නේ දැන් චාතුරු ධානයේ විදිහට පෙන්නවා වේදනා සංඥා සංසිඳන තැන කියලා. ඒ විදිහටම ඒ අවස්ථාවල හුස්ම ගියොත් ඒ කියන්නේ සම්මුතිය තුළ මැරුණොත් ඒ ස්ථානවල සංඥා ස්වභාවවල සකස් වෙන බවත් අපි දේශනා කරා. ඒ අනුව තමයි සංඥා වේදනා නිරෝධය පෙන්වුවේ හතරවෙනි දහානේ පසු ඒක බුදුන් වහන්සේ පෙන්නනවා ආකාසඤ්ඤායතනේ ආකාශයේ ගැමති සංඥාව තබාගෙන ඉන්න එක විඥානායතනේ දැනෙන දැනීමට තබාගෙන ඉන්න එක ඒ වගේම ආකින්ඥායතන ඒ සංඥාව නොදැනෙන තැන න සන්නානා සංඥා. අන්න එතනින් පස්සේ සංඥා වේදනා නිරෝධ සමාපත්තිය බුදුන් වහන්සේ පෙන්වනවා. ඒක පංචාංග සූත්‍රය තුල පැහැදිලි කරා. මෙතරත් ඒ දෙයම තමයි මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. පළමු දැහැනට සමවන්න හුට වචනේ සංහිඳුනේ වෙයි. සංඥා වේදනා නිරෝධයට සමවන්නට සංඥා වේදනා සංසිඳුනේ වෙයි. අන්න රහත් මහණහුට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මෝහය සංසිඳුනේ වෙයි. එතකොට මේ අරහත්ත්වේ කරා අපි කතා කරනකොට දැන් සංඥා කොහොමද සුකුම වෙනවා? ඔබ දන්නවා සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන සංඥා නිරෝධයයි සංඥාව තමයි සුඛම වෙන්නේ බාහිර ඇත්ත වුණු තැන රළු සංඥා තියෙන්නේ බාහිර දෙයක් නැති බව දකින්න තැන සුකුම සංඥා සකස් වෙන්නේ ඒ සංඥා සුකුමන ස්වභාවයයි රාගදේශම තුනියන ස්වභාවය කියලා පෙන්වනවා ඒ ස්වභාවයේ සංඥා ඝන සංඥා රළු සංඥා සුකුම සංඥා විගෙන යනවා රාගයේ දේශයේ මෝහයේ දුර වෙන තැනත් සංඥා සුකුම විගෙන යනවා එතකොට සංඥා වේදනා නිරෝධ කරගෙන සමාපatti සෝයක වාසය කරනවා කියන එකයි රාග දේශමෝ තුනී වෙනවා කියන එකයි කතා දෙකක්. ආකා මේ දෙක තේරුම් ගන්න රාගය දේශේ මොහේ තුනී වෙනවා කියන එක විහරණයක්. ඒක සමාපත්තියක් නෙමෙයි. හැබැයි සමාපatti අවස්ථාවක් වෙනවා. ඒක ඉතියා ගත්තොත් ඒක එක සංඥාවකට. ඒ සංඥාව එක සුකුම ස්වභාවයක් ඒ කියන්නේ. ඒක සංඥාවයි වේදනාවයි නිරෝධ කරගෙන ඉන්න ඒ සංඥාව එකම සංඥාවක පිහිටවගෙන ඉන්න ස්වභාවය සුකුම සංඥාවක. ඒකයි නිරෝධ සමාපත්තියක් කියන්නේ. ඒක නිරෝධ සමාපත්තිය. සුකුම සංඥාවේ තබාගෙන කම්පන චංචන අර නොතේරෙන ගානට දිය වෙන ගානට ගිය අවස්ථාව. ඒකම එනවා වේදේ තුලත් ඔය ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුත් ධ්‍යාන වලින් පස්සේ එන ආකාස සංඥාතන. එතනද ගන්නේ වචනේ සංසිඳිලා විතක්ක ਵਿਚාර සංසිඳිලා ආස්වාස ප්‍රාස්වාස සංසිඳිලා. හරිනේ? ධ්‍යාන අවස්ථාව. එතකොට එතන සංඥාව අර ආකාස සංඥාව තබාගෙන ඉන්න තැන ඒක හිටපු කෙනෙක් දන්නවා. ඒක ඒ ස්වභාවයේ පවතිනවා. ඊට පස්සේ විඥානං ආයතනය ඒ දැනෙන ස්වභාවයේ පවතින්නේ. ආකාශ නැමැති ඒ ස්වභාවයේ දැනෙන ස්වභාවයක් තියෙනවා. අන්න එතන හිත තබාගෙන ඉන්න එක තමයි විඥානං ආයතනේ ඒ ඒ අරූප ධානා අවස්ථාව. තවට සංඥාව නොදැනෙන ස්වභාවයකට එනවා එතනම. සංඥාවක්වත් දැනෙන්නේ නැහැ ස්වභාවයකට එනවා. විඥානේ නම් දැනෙන ස්වභාවයක් තිබුණානේ ඒකත් නොදැනෙන ස්වභාවයක් එනවා. හැබැයි මේ අරූපය තුල ඉන්නකො ඔය පොට්ටපා සූත්‍රේ උනා බැලුවාම පේනවා හැමතැනම මේ නිගණ්ඨ නිගණ්ඨය ඒ කියන්නේ බ්‍රහ්මණයෝ මේ අරූප බ්‍රහ්මණ භාවනාව තුල නිගණ්ඨ භාවනාව තුල මේ අය කෙනා නැති වෙන දෙයක් ගැන දන්නේ නැහැ. ඒක නිසා කෙනා ඉන්නවා කියලා හිතනවා විශ්ව ශක්තියට එකතු වෙලා. ඒක තමයි එයාගේ ස්ථානගත වීම. එයා හිතන්නේ ඒක තමයි પરමාර්ථය කියලා. එතන තමයි යාලා ඉන්නේ. පරමසෝය කියලා හිතාගෙන ඉන්නේ. ඒක නමුත් සංඥාව නොදැනෙන ස්වභාවයක අතරමං වීමක් කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. හැබැයි එතන සමාපatti සෝයක් තියෙනවා. නෑ කියන්න බෑ. ඇයි සුකුම ස්වභාවයක්. රළු ස්වභාවයක් නෑ. පටික සංඥා නෑ. සුඛ සංඥාය තියෙන්නේ. මේ කෙනෙකුට පුළුවන් නසන්නා නාසඤ්ඤා ස්වභාවයට හැබැයි එතනින් හැබැයි ගැලවෙනවා කියන එක නම් පහසු නෑ. සංඥාව සකස් වෙන්නේ එතනමයි සකස් වෙන්නේ. මේ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් සාමාන්‍ය නිකම්ම ඒ ස්වභාවය තුළ පරයන්කට වාඩි වුණා නම් එතරම්මයි ඉන්නේ. ඒකයි වක්කලා අතත් දික්කල සැනින් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කියන්නේ. එතරම්මයි සකස් වෙන්නේ. ආය හිත කොහෙවත් විසිරෙන්නේ නැහැ. කොයි මොහොතෙත් එතනමයි ඉන්නේ. ඒ කියන්නේ සංඥා එතන ඉන්නේ නසන්න නසන්න. නැත්නම් අකිඤ්ඤායතන. ඒ අරූප ධානය හරි භයානක එකයි. අරූප ධානය ඊටාම් භයානකයි. ඒකට හේතුව ආයි කිසිවක්ම ඉතුරු වන්නේ නැහැ හිර වෙනවා. ඔහු කියන විදිහ දැන් අරූප ධානය ඉන්න කෙනාගේ ස්වභාවය තමයි කෙනා හිතන් ඉන්නේ. දෘෂ්ටිය තුලයි ඉන්නේ විශ්ව ශක්තියට එකතු වෙලා කියන ස්වභාවය. ඒ ස්වභාවයම තමයි ඇත්තටම එහෙට දැනෙන්නේ. වෙන සංඥාවක් සකස් වෙන්නේ නැහැ. එකම එකම නොදැනෙන සංඥාව නොදැනෙන ස්වභාවය සකස් වෙනවා. ඒක ඒක ක්ෂණයෙන් සකස් වෙනවා. එසහ ගන්න බෑ. එසා අරූපෙමයි ඉන්නේ. ඒ නිසා හුස්ම ගියොත් එතනම තමයි සකස් වෙන්නේ. ඒ කියන්නේ විශ්ව ශක්තියේම එකතු වෙන එකක් තමයි එතන සිද්ධ වෙන්නේ. නමුත් එතන නැති වෙන්නේ නැහැ. කොයි මොහතකෝ නැවත උප්පදින්න හේතු තියෙනවා කියලායි බුදුන් වහන්සේ දේශනා කරා. ඒකට හේතුව කෙනා ඉන්නවා කෙනා නැති වෙලා නැහැ. කෙන කොයි මොහතක ඉන්න බවට දැන දැනීමක් ආවොත් නැවත පහළ ලෝකයට වැටෙනවා. ඒකයි බහනක්කම්. හැබැයි කල්ප ගණන් උතර රැඳෙනවා. ඕක නිරෝධ සමාපත්තිය කියලා අපි කතා කරාට බුදුන් වහන්සේ දේශනා කරන නිරෝධ සමාපත්තිය ඒක නෙමෙයි. හැබැයි ඒ නිරෝධ සමාපත්තිය කියන වචනේ වචනේ පරිසර වචනේ හරි. ඒක නිරෝධයක් තියෙනවා. සංඥා වේදනා තර විරෝධ කරගෙන ඒ ස්වභාවය තුලක් තියෙනවා. හැබැයි ඒක සංඥාව සුකුම ස්වභාවයක් තමයි තියෙන්නේ. සංඥා වේදනා නිරෝධ කරගෙන තියෙන ස්වභාවයට ගන්න බෑ. ඔය කියන වේදේ තුල තියෙන තැන. සංඥා වේදනා නිරෝධ සමාපත්තියක් විතර ගන්න පුළුවන්. එතන නෙමෙයි බුදුන් වහන්සේ පෙන්නනවා තවත් තැනක්. ඊ අභිභවාගිය තැනක්. එතන සමාපත්තියක් තියෙනවා. හැබැයි මෙතන මෙතන හොඳින් දකින්න ඕනි කාරණාවක් තමයි මෙතන කෙනා නැතිවන ඒ කෙනෙක් පුජ්‍යලයක් නැතිවනස ඒ අවස්ථාව බුදුන් වහන්සේ පෙන්නන මේ විදර්ශනා භාවනාව තුළ එනවා. අතන පුජ්‍යලයා ඉන්නවනේ. පුජ්‍යලයා එතන ඉන්නවා සංඥා සුකම ස්වභාවයෙන්. ඒක නිසා එතන සැබෑම නිරෝධයක් නැහැ. සමාපත්තියක් තිබුණට ඒ නසන්න නාසන්න සංඥාව නොදෙන සමාපත්තිය තිබුණට එතන නිරෝධයක් පණවන්න බෑ. හැබැයි බුදුන් වහන්සේ පෙන්නනවා ඊටත් වඩා ඊටත් වඩා එහා ගිය තැනක් මේ දැනෙන සංඥාවේ කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් නැති ස්වභාවයක සමාපත්තියක්. අන්න එතනයි සංඥා වේදනා නිරෝධ සමාපත්තිය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඒක ඒක එන්න බෑ විදර්ශනා භාවනාවෙන් තොරව. ඒකට හේතුව අර හැම තැනකම කෙනෙක් ඉන්නවා. ප්‍රථම ධානය ගත්තා, ද්විතීක ධානය ගත්තා, තෘතීක ධානය ගත්තා, චාතුර් ධානය ගත්තත්, අරූප ධානය ගත්තත්, ඒ හැම තැනම කෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා ධානයේ. හැබැයි මෙතන බුදුන් වහන්සේ පෙන්නන කෙනා මුලින් ධම්ම නැති වෙනවා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන ලෝකෝත්තර ධ්‍යාන. ඒවා කෙනා නැති වෙනවා. කෙනෙක් නැහැ. කෙනෙක් නැති වෙනවා. කෙනා මුලින් ධම්ම නැති වෙනවා. ඒ දකින දර්ශනය තුලම කෙනා නැහැ. දෙයක් තියෙන තැන කෙනෙක් ඉන්න බව, දෙයක් නැති තැන කෙනෙක් නැති බව මේ මහා ධර්මයෙන් බුදුන් වහන්සේ ලෝකයට එලි කරනවා. ඒක තමයි බුදුන් වහන්සේ පෙන්නනවා නිරෝධ සමාපත්තියේ බුදුන් වහන්සේ වැඩ සිටින ඒ අරහත් සමාපත්තිය කියලා කියනකොට ඒ අරහත් සමාපත්තිය කියලා කියන්නේ මෙතන රාග දේශ මොහ කෙනෙක් නැති සමාපත්තිය අරහත් සමාපත්තිය රහ නැති වෙන සමාපත්තිය අරහත් සමාපත්තිය. එතන රාග දේශ මොහ නැහැ කම්පන චංචන ස්වභාවයක් නැහැ දැන ස්වභාවයක් නැහැ වේදනා සංඥා නිරෝධ සමාපත්තියක් එතනක් තියෙන. හැබැයි ඒක අරහත් සමාපත්තිය කියන්නේ හේතුව තමයි එතන කෙනෙක් නැහැ. සත්ව පුජ්‍යල ස්වභාවයක් දැනෙන ස්වභාවයක් නැහැ. ඒකයි සැබෑම සංඥා වේදේති නිරසමපත්තිය වන්නේ. දැන් මෙතනදී බුදුන් වහන්සේ අපි අර ඉදිරිපත් කරව පංචාංග සූත්‍රය තුල ඔබ දැක්කා. ඒ පංචාංග සූත්‍රය තුල අන්තිමටම බුදුන් වහන්සේ ඒක පෙන්වන්න බුදුන් වහන්සේ ඉදිරිපත් කරන ආකාරයේ එතනදී ඒ බුදුන් වහන්සේ ඒක එතන ඉදිරිපත් කරන්නේ ඒ වාක්‍යයෙන් කියනවා නම් තානංකෝ පනේ පනේතං ආනන්ද විජ්ජති යං අඤ්‍යතීත්‍යා පරිබ්‍රාජකා එවං වේදේයු සංඥා වේදේත නිරෝධං සමනෝ ගෝතමෝ ආහ තංච සුකස්මි පඤ්ඤාපේති තයිදං කන්සු තයිදං කතං සූතේ එවං වාදීනෝ ආනන්ද අඤ්ඤීතියා පරිබ්‍රාජකා එවං මස්සු වචනීයා නකෝ ආවුසෝ භගවා සුඛං යේව වේදනං සන්දාය සුකස්මෙන් පඤ්ඤාපේති යත්ත යතා උසෝ සුඛං උපලබ්බති යං හි යං හි සුඛං තන් තං තථාගතෝ සුකස්මින් පඤ්ඤාපේතිති මෙන්න මේ ඊටාම වැදගත් මේ කියන තැන ආනන්දේ යම් හේකින් අන්තට පිරිවැඩියෝ මහන ගෙවුම් තෙමේ සංඥා වේදේති නිරෝධයක් කියයි එයද සුවයයි පණවයි ඒ මේ කිමෙක්ද මෙසේ කෙසේ දැයි මෙසේ කියන්නා වූ නම් මේ කරුණු ඇත ආනන්ද මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ මෙසේ කිය යුතු වන්නේ. ඇවැත්නි දැන් මේ අන්තොතු පිරිවැඩියන් භාග්‍යවතුන් වහන්සේ මේ සංඥා වේදේති නිරෝධයක් ගැන කතා කරනවා. එහෙමනම් ඒ භාග්‍යවතුන් වහන්සේ කියන සංඥා වේදනා නිරෝධ සමාපත්තිය මෙසේ විය යුතුයි කියලා අන්තොටු පිරිවැඩියන් කියන විදිහට තමයි මේකේ මේ සඳහන් කරන්නේ. අපිට ඇත්තටම මේ කියන මේ මේ මේ මේ ආකාරය දිහා බැලුවම මීට ඔබෙන් මීට අතුලාන්තයේ දෙන පණිවිඩේ අපිට නම් මනාකොට දැනෙනවා. නමුත් මේ ලියලා තියෙන වාක්‍ය නිසා අපිට දැනෙන දේ අපේ සංගවගෙන ඔබට මේ වාක්‍ය තියෙන දෙම ඉදිරිපත් කරනවා. මොකද වැදගත් වෙන්නේ ඔබට වැදගත් වෙන්නේ මේ වාක්‍ය. ඔබ දකින්නේ මේ වාක්‍ය නිසා. නමුත් මේ අපි දකින සත්‍ය නම් ඊට වඩා ආත්පසින් ගැඹුරුයි. මෙසේ කියන අන්තට පිරිවැඩියෝ මෙසේ කිය යුත්තා. අවත්නි භාග්‍යවතුන් වහන්සේ සුව වේදනාවම සඳහා වූ සුවයයි නොපනවති. කොහොම වුණත් මේ කියන වාක්‍යයේ ඒ ධර්මයේ ගැබ් වෙලා තියෙනවා. ඔය අන්තට පිරිවැඩියෝ කියන්නේ දැන් ඔය අසඤ්ඤසන්නේනේ සංඥා වේදනාව නිරෝධ කරගෙන ඉන්නවා කියලානේ එයා කියන්නේ. හැබැයි එයා කෙනා ඉන්නවා. ඒක නිසා බුදුන් වහන්සේ කියනවා එයම සුවයයි මම නොපසවමි කියලා. සුව වේදනාවේ දැන් මේ සුව වේදනාවක් නෙමේ දිගට මේ ඉන්නේ ධානා මට්ටම. අවිල අවසානයේට එනවනේ දැන් නසන්න නාසඤ්ඤා වලින් පස්සේනේ මෙතනට එන්නේ. සංඥා වේදනා නිරෝධ සමාපත්තියට එන්නේ. ඒක එන්නේ අරූප මේක එන්නේ මේකෙන් නිගණ්ඨ ධර්මයේ එන්නේ. මේ කතා කරන්නේ වේදයෙන් එන එක. ඉද බික්කවේ බික්කු මේ ශාසනය බුදුන් වහන්සේ අපිට පෙන්වන ධාම තුළ විදර්ශනා භාවනාව තුළ පෙන්වන නිරෝධ සමාපත්තිය ඊට වඩා හාත්පසින්ම ගැඹුරින් පෙන්නනවා. හැබැයි අන්න අන්තට පිරිවැඩියම් පෙන්නන තැන බුදුන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ පරම සුවය කියලා. ඒ අය කියනවා, ඒ කියන්නේ වේදයේ තුල ඉන්න අය කියනවා ඒක පරම සුවය කියලා. ඒගොල්ලෝ කියනවා සංඥාව සුකොම වෙලා මෙතන සංඥාව නොදෙන තැන එයාලා සුවයෙන් වාසය කරනවා කියලා. හැබැයි බුදුන් වහන්සේ ඒක පිළිගන්නේ ඒක බුදුන් වහන්සේ මේ සූත්‍රයේ මේ වාක්‍ය තුල මනාවකට පෙන්නනවා. අවත්නි භාග්‍යවතුන් වහන්සේ සුව වේදනාම සඳහා වූ සුවයයි මෙය නොපනවති. ඒකෙන් ඒ වාක් එක වාක්‍යයෙන් සියල්ලම කැපිලා යනවා. ඒ කියන සේරම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන බව. එවම් වේදීනෝ ආනන්ද ආනි අඤ්ඤ තීත්‍යා පරිබ්‍රාජකා එවම් මස්සු වචනීය න කෝ ඒ කියන්නේ නෑ කියන එක න කෝ ආවුසෝ භගව අන්න භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නේ නෑ කියන. සුඛං යේව වේදනා. ඒක සුඛ වේදනාවක් කියලා. සදාන වචනීය. එදහාය සුඛස්මින් පඤ්ඤාපේති. දැන් ඔන්න බුදුන් වහන්සේ ඒ කියන ධානයේ පරම සුවේ කියලා පිළිගන්නේ කියන එක කියනවා. එතකොට බුදුන් වහන්සේ කියනවා ඊටත් වඩා දැන් මේ පරම සුවේ කියන එක තමයි මේ කතා කරන්නේ. අපි කියනවා ලෞතුරු සුවේ කියලා. අපි කියනවා මෙතන කෙනෙක් පුජ්‍යලයක් නෑ මෙතන ලෞතුරුසය කියලා. අන්නේ ලෞතුරුසය ගැනයි නිරෝධ සමාපත්තිය තුළ බුදුන් වහන්සේ පෙන්වන කාරණාව කෙනෙක් නෑ. කෙනා නැති බවට දැනෙන දැනීමයි ඒ දැනීම තුළ කෙනෙක් නැති බවයි මේක ගන්න බෑ පොට්ටපාදර ගන්නත් බැරුව නා ආත්මය කොයිද කියලා බැලුවා ඒක කාටද දැනෙන්නේ කියලා ඇහුවා එතකොට පොට්ටපාදරත් ගන්න බැරුණා වේදයෙන් ගන්නම බෑ මේක මහා ගැඹුරු ඥානෙට අයසුවන්නේ ඒක අපි කිව්වේ මේ ඥානය හරහා එන ගමනයි ඥායස අධිගමයි කියලා කියන්නේ. ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය කිරයයි කියන ඒක අතිසියුම් ගැඹුරු කාරණයක්. කෙනෙක් නැති ස්වභාවයේ දැනෙන්නේ කොහොමද කියන එක. ඒ දැනෙන්නේ කෙනෙකුටවත් පුජ්‍යලයකටවත් නෙමෙයි කියන එක. ඒ ස්වභාවයටපත් වෙන ස්වභාවය තුළ කෙනෙක් පුජ්‍යලයක් නැති ස්වභාවය දැනෙන එක සබහා දහම වගේ කියලා කිව්වේ. ඊටාම ගැඹුරු කතාවක්. එතන කෙනෙක් නැහැ. අති ගැඹුරුයි මේ කියන තැන. අවත්නි යම් යම් තැනක සුවය ලැබේද යම් යම් තැනක සුවය විඳීද යම් යම් තැනක සුවය ලැබේද යම් යමක් යමක් සුවද එය එය තථාගතයන් වහන්සේ විසින් සුවයයි පනවනසේක මේ කියන්නේ ඊටාම ගැඹුරු කතාවක් తත්‍ර తත්‍ර එතන එතන කියන එක ඒ කියන්නේ කෙනෙක් නැති නිසායි මෙහෙම කියන්නේ මෙතන කෙනෙක් නැහැ. ඒක ආબોධඥානෙටයි එන්නේ. ඒක ඥානෙට අසු වෙනවා. ඒකට කියන්න අපිට වචන නැහැ. ඒකයි අපි කියුවේ මේක සාන්දිටික ධර්මයක් ප්‍රත්‍යක්ෂතාවයට විතරයි අසුවන්නේ. මේක කාටවත් කියලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ඥානෙට හැසුවන්නේ. ඒ මහා සුවය තුල කෙනෙක් නැහැ. තාම ගැඹුරුයි කියන කාරණාව. ඒක බුදුන් වහන්සේ ඒකයි නිරෝධ සමාපත්තිය පනවන්නේ. හැබැයි වේදේ තුල තියෙනවා නිරස් සමාපත්තිය. හැබැයි බුදුන් වහන්සේ මහා සුවය කියන්නේ ඒක නෙමෙයි. ඊටත් වඩා පරම සුවයක් ඇත එහි කෙනෙක් නැති බවයි පවසන්නේ. නකෝ ආවසෝ භගවා සුඛං යේව වේදනං ධාන සුඛස්මින් පඤ්ඤාපේති යත්ත යත්තා උසෝ සුඛං උපලබ්භති යං හි යං හි සුඛං තන් තන් තථාගතෝ සුකස්මින් පඤ්ඤාපේති. මේක මහා සිංහනාදයක්. හැබැයි මේක තේරෙන කෙනෙක් නම් ඊටාම දුර්ලභයි හොයාගන්න බැරි වෙයි. ඒකට හේතුව මේක ප්‍රත්‍යක්ෂතාවයකින් මිස වචනකින් පිළිගන්න පුළුවන් දෙයක් නෙමේ කාටවත්. ඒක නිසා කවුරුවත් මේක පිළිගන්න එකක් නැහැ. හැබැයි මේක තමයි සත්‍ය. මේක දැනෙන දැනීම ඒ ඥානෙට දැනෙන දැනීම හසු වෙනවා 100ට ඥානෙට දැනෙනවා ලුණු වගේ දැනෙනවා හැබැයි කෙනෙක් නැහැ සබහා දහමයි සබහා දහමට දිය වී යාමයි මේ අටක සූත්‍රයේත් මේ කාරණාව තමයි ඔබට දකින්න ලැබෙන්නේ අටක සූත්‍රයේ තවත් කොටස් දෙකක් විදිහට පෙන්නනවා ဒုတိ ය අටක සූත්‍රයේ ඒ වගේම ඒ අටක සූත්‍රයේ පෙන්වන කාරණාව දිහා බැලුවහමත් මෙතනම තමයි මේ අන්තිම වාක්‍ය ටික යන්නේ. ජයිමා භික්ඛවේ පස්සද්ධියෝ පඨමං ධානං සමාපානස්ස වාචා පටිපස්සද්ධා හෝති ဒ ුතියං ධානං සමාපනස්ස විතක්ක ਵਿਚාරා පටිපස්සද්ධා හොති තතියං ධානං සමාපනස්ස පීති පටිපස්සද්ධා හොති සංඥා වේදේති නිරෝධං ඊට පස්සේ තුතියන් ධානං සමාපatti පීති පටිපස්සද්ධා හොති චතුර්ණං ධානං සමාපනස්ස අස්සා පනස්ස පටිපද්දා හෝති සංඥා වේදේති නිරෝධං සමාපනස්ස සංඥාච වේදනංච පටිපස්සද්දා හෝති කීනාස්වස්ස බික්ඛුනෝ රාගෝ පටිපස්සද්දා හෝති ද්වේෂෝ පටිපස්සද්ධා හෝති මෝහෝ පටිපස්සද්ධෝ හෝති ඉතින් මෙන්න මෙතන කියන්නේ ඒ සීනාසව රහතන් වහන්සේ සංඥා වේදේති නිරෝධේතර සමාපන්නහුට සංඥා වේදනාව සංහුණා වූෙත් රහතන් වහන්සේහුට රහතන් මහණහුට රාගේ සංහුණ වෙයි. ද්වේෂේ සංසිඳුනේ වෙයි. මෝහේ සංසිඳුනේ වෙයි. මෙන්න මේ රාග දේශ මොහ සංසිඳීම තමයි බුදුන් වහන්සේ පරම සුවේ විදිහට පෙන්වන්නේ. සංඥා වේදනා නිරෝධ කරගෙන ඉන්න සමාපත්තිය කියන්නේ අපි කිව්වා කන්දක් උඩ නැගලා ඒ හම් වෙන තනි තලා වගේ සෝයක්. අර විහරණයෙන් පස්සේ තමයි සමාපත්තිය හම් වෙන්නේ. සමාපත්තිය කියන්නේ එකම ඒ සංඥා ස්වභාවය තුළ පවතිනවා. දැන් සංඥා රළු සංඥා සුකුම වීගෙන එනවානේ. දැන් අපි මේක සතර ඉරියව්වේ බැලුවොත් බුදුන් වහන්සේ පෙන්නන මේ ඉදබික්ක වේබික්ක මේ ශාසනයේ ආකාරයට බැලුවොත් අපි සිතේ සත්‍ය දකිනකොට බාහිරත් දෙයක් නැහැ සිතේ දෙයක් නැහැ කියන ශුන්‍යතාවයට එනවනේ. ඒතර ඒතර පච්චේ පරිග්ඝා ඥාණයෙන් එනවනේ ආර්ය භූමියට. එතනදී අපිට නැහැනේ බාහිර ගැන කිසිම කතාවක් නැහැනේ. අපි අපිට බාහිර දෙයක් තියෙන ගැන කතාවක් නැහැනේ. එතකොට අපි සියල්ලගෙන් මිදිලානේ. ඒ ස්වභාවය තුළ අපිට මේ සිතුවිල්ලේ මිදුණු ස්වභාවයට අපි අවදි වෙනවානේ. ඒ අවදිය තුළ මහා සුකුම ස්වභාවයක් අපිට දැනෙනවානේ. ඒ ස්වභාවය තුළ ටිකෙන් ටික ටිකෙන් ටික දිය වීගෙන යනවනේ දැනෙන රළු ස්වභාවය. රාග දේශ මොහය වෙන තැන. ආසවක්ඛ්‍යා ඥානේ එතනනේ අපිට ආශ්‍රව කියලා ෂය වෙනවා අපිට දැනෙනවානේ. දැන් දැන් මේ ධර්මයේ ප්‍රායෝගිකව පුහුණු වෙන අය අපි මේ ඉදිරිපත් කරන ප්‍රතිපදාව තුළ කටයුතු කළා අපිට මේක ප්‍රකාශ කරනවානේ. ආර්යයන් වහන්සේ මේ දැන් අපි අපේ ඉස්සර කේන්ති ගියා දැන් කේන්ති යන්නේ දැන් අපි ගොඩාක් මේ හැම දෙයකින්ම අපිට දැන් ගැටෙන්නේ නැහැ. අපි දැන් බොහොම සුවයකින් යනවා කියලා. මේ සුවේ දැන් හැමෝටම දසත අතෙන් දැන් දැන් දැනෙන්න අරගෙනනේ. දැන් බොහෝ පිරිසකට මේක දැන් දැනෙනවානේ. දැන් හැමෝම මේ විශාල සුවයක් විඳිනවානේ දැන් කම්පණය වෙන්නේ නැහැනේ. දැන් දැන් මේ හැමෝම එක්තරා දියුණු අවස්ථාවකටපත් වීගෙන එනවානේ. දැන් මේ අයට මෙන්න මේ තුල රාගදේශමෝ ප්‍රහිණ වෙනවා Tamanටම දැනෙනවානේ. ප්‍රත්‍යක්ෂයින්. දැන් තමන්ම මේ මිදීම සිද්ධ වෙලා යනවානේ. දැන් ලෝතුරු සුවයට මේ අයපත් වෙලා ඉන්නේ මේ හැමෝම. අපි දන්නවා මේ කහන දැන් විශාල පිරිසක් ඉන්නවා මේ ලෝතුරු සුවය අත්විඳිනවා. දැන් මැරිලා නෙමෙයි. ඒ අය ලෝතුරු සුවයටපත් වෙලා ඉන්නේ. ඒ අය මේ ලෞකික සැප සම්පත් පස්සේ දුවන අය නෙමෙයිනේ. දැන් විශාල පිරිසක් ඉන්නවානේ. අපිට පේනවානේ දහස් ගාණක් ඉන්නවා. දැන් ඔබ මේක අහනවා. එහෙනම් ඔබට දැන් මේ සුවේ තියෙනවා. ඔබට දැනෙනවා දැන්. මේ කියන දේ තේරෙනවා. ඒ වගේම දැන් ඔබට මේක තවත් අඩියක් ඉස්සරහට පෙන්වන්නේ මෙතනයි සංඥා වේදනා නිරෝධේ වන ඒ රාග දේශමෝ තුනී වන තැන මහා සුවයක් බුදුන් වහන්සේ ඒ අරහත් සමාධිය කියලා පෙන්නනවා. ඒක වේදේ තුල නැහැ. බුදුන් වහන්සේ වැඩ ඉන්නේ අරහත් සමාධියේ. දැන් වැටෙනවා. අරහත් සමාධිය කියන්නේ ඒකයි අරහත් භූමිය. ඒ රහක් ඒ හැමතැනම තියෙන අර චන්දරාගයේ දුරු තැන ඒ කියන්නේ එනේන හැම මොහොතෙම තමන්ගේ සිතේ ස්වභාවයේ తත්‍ර తත්‍ර තැන එතන එතන අතන මෙතන පෙන්වන වචනේ තමයි ඔබට හොඳින් දකින්න ලැබෙනවා මේ මේ වචනේ මේක බුදුන් වහන්සේ හොඳට පෙන්නනවා ඒ කීනාසවා බික්ඛුනෝ රාගෝ පටිසං පටිපස්සද්ධාව හෝති ද්වේෂෝ පටිපස්සද්ධෝ හෝති මෝහෝ පටිපස්සද්ධෝ හෝති නමුත් අපි මේ මේ රහෝගත වර්ගයේ අපි මේ සේරම එකට කැටි කරලා දකින්න කැමති ඒ තරම්ම වටිනවා මේ කියන තැන ඊටාම ගැඹුරුම තැන සමාජයට ඉස්මතු නොවුණු තැන අපේව දකින්නම ඕනි තැනක් කතා කරන්නම ඕනි තැනක් ඒ කියන්නේ බුදුන් වහන්සේ මේක පෙන්නනවා පංචාංග සූත්‍රය තුලින් බැලුවහම ඔබට පේනවා න කෝ ආහුසෝ භගවා සුඛං යේච සුඛං යේ වේදනං සන්දාය සුකස්මින් පඤ්ඤාපේති යත්ත යතාවුසෝ සුඛං උපලබ්භති අනු බුදුනාසේ දැන් මේ පැහැදිලි කරන්නේ මේ ධ්‍යාන සුකස්මින් පඤ්ඤාපේති යත්ත යතාවුසෝ මේ යථා ස්වභාවයේ දැකලා සුඛං උපලබ්බති. ඒ සුඛයටපත් වෙන ස්වභාවේ යංහි යංහි කියන තැන එතන එතන එතන එතන ඒ තැන එතන එතන ඒ කියන්නේ මේකේ මේ සිත ඇවිල්ලා පරම්පරාවක් සිත කියලා දෙයක් නැහැනේ. සිත ඇවිල්ලා අපි කියවන ස්පාක් වේගෙන් ස්පාක් යන වේගයක් කියලා එතකොට සිතක් කියලා දෙයක් පනවන්න බෑනේ. එතකොට වේගයක් නේ තියෙන්නේ. එතකොට මේ වචනේ හරියටම හරි බුදුන් වහන්සේ පැහැදිලි කරන යම් යම් තැනක අන්න යම් යම් තැනක යමක් යමක් යමක් සුවද එය එය එතන එතන తත්‍ර తත්‍ර තථාගතයන් වහන්සේ සුවයයි පනවන්නේ කිව්වේ ඔන්න ඔය නිසයි. ඒ කියන්නේ මේ සිත කියලා දෙයක් නැහැ කියලා අපි කියවනේ මේක වේගයක් තුල සකස් වෙන්නේ. එතකොට මේ වේගය තුල සකස් වෙන ස්පාක් ගොඩක්. එතකොට ඒක එකම සංඥා මේ සංඥා ස්වභාවයේම සුකුම ස්වභාවයක්. එතන එතන එතන එතන සකස් වෙනවා කියපු විදිහට තමයි වචනෙට පෙරලනවා නම් පෙරලන්න වෙන්නේ. හැම මේක දැනෙන දැනීමක්. ඒක මේක සාන්දිටික ධර්මයක්, ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේක මේ මොහොතේ පච්චුප්පන්න ධර්මයක්. ඒපස්සික ඕපනයිකෝ කියලා ඇවිල්ලා බලන්න කියන්න විතරයි පුළුවන්. මේක විශ්වාස කරන එකක් ඇදහිල්ලක් නෙමෙයි. තමන්ට තමන් තුළින්ම මේ සුඛයටපත් වෙනවා. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ අය ඇත්තටම මහා සුවයකටපත් වීගෙන යනවානේ. දැන් ඔය දැන් රළු ගැටෙන පටික සංඥා දුර වෙලා යනවනේ ටිකෙන් ටික. ඔබ හැමෝම යම්කි සුවයකටපත් වීගෙන යනවා. අපිට ඒ ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසාම අපි කියන්නේ ඔබ මේ සොයටපත් වෙනවා. ඔබ නිවනින්ම සැනසීම ලබනවා. ඒක ඒකාන්තයි. ඒක නිසාමයි මේ වාක්‍ය අපි හැම මේ රහෝගත වග්ගය අපි එකට එකතු කරලා කොහොමත් තව ඉස්සරහට කතා කරනවා. මොකද මේ තුල තියෙන්නේ සංඥා වේදනා නිරෝධ සමපත්තිය වගේමයි. ඒ අභිභවාගිය අරහත් සමාධියට සමවදින ආකාරය. එතනයි අරහත් සමාධිය කියලා පෙන්නන්නේ. යත යථාවසෝ සුඛං උපලබ්බති යං හි යං හි සුඛං තන් තන් තථාගතෝ සුකස්මින් පඤ්ඤාපේති කිව් එකයි මෙන්න ලෝතුරුසයට පත් වෙලා ඉන්න ස්වභාවයේ මේ මැරිලා නෙමේ මේ මොහොතේමයි ඒ සදා අමරණීයත්වයට කොහොමද පත් වෙන්නේ ඔබට මරණයක් නැහැ අයියේ මේ ෂණේම ඉපදෙන මරණයක දකින්න ෂණ සම්පත්තිය තියෙනවා ඒ කියන්නේ ත්‍රිවිද්‍යා තියෙනවා චතුප්පාද ඥානය තියෙනවා ඒ කියන්නේ මේ ෂණය විතරයි. මේ ෂණයක් ෂණයක් පාසා ඉපදීවීම යන සිත් પરම්පරාව දකින්න කෙනාට අපි ඔය පොත පොත කියලා දාපු දාපු શબ્දයක් තියෙනවනේ ඒ වගේ තමයි මරණය කියන්නේත් නිකන් වචනයක් විතරයි ඒක શબ્දයක් විතරයි. එහෙම දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. අර පොඩි කාලේ ඉඳන් අපි දකිනවානේ මේ අර හුස්ම නැතුණට පස්සේ ශරීරේ වල්ලා දාන එකට මරණය කිව්වනේ. ඒක බොරුවක් වෙනවා. මැරෙන්නේ හැම ෂණේමයි. මේ ධර්මයේ තුල ෂණ සම්පත්‍ය ෂණයක මරණය බුදුන් වහන්සේ දේශනා කරන දන මේ ෂණ සම්පත්තිය යමෙකුට තියෙනවා නම් ඔහුට මරණයක් නෑ මරවියක් නෑ මරණයක් නෑ කියන්නේ මැරෙන්න කෙනෙක් නෑ හැම ෂණයෙම ඉපදිවිදි මැරෙන සිත් પરම්පරාව දකිනවා ඒ සිත හැමතැනම ඉපදිවිදි නැති වෙන දකිනවා එහෙනම් ඔහුට මර බියක් නෑ මරණයක් නෑ සදා අමරණීයයි ඔහුට නෑ මර බියක් ඔබට මර බියක් තියනවද නෑ නේද දැන් තේරෙනවනේ මේ ධර්මයේ මහා ගැඹීරයි. මේ පරම සත්‍යයි. මේ සිත හැදෙන හැටි දැක්කා මේක ස්පාක් ගොඩක් කියලා දැක්කා ස්පාක් වෙන හැටි දැක්කා ප්‍රවාහය හැදෙන හැටි දැක්කා හැමතැනම ශබ්දයක් තියෙන කියලා තේරුණා මේ ශබ්දය අපිට දාපු එකක් කියලා තේරුණා ශබ්දවල තේරුමක් නැති බව තේරුණා අර සුද්දන්ගේ ශබ්දේ දානවානේ ටේබල් චෙයා අපේ ශබ්ද දානවානේ මේස පුටු ඒව බොරු ඒවා එක එක රටවල එක එක විදිහට දාගත්තේ ගැයියේ ශබ්දේ කියන්නේ බොරුවක් ශබ්ද සියල්ලම එකක් ඒවට රූප ගැට ගන්න එකයි සිත කියන්නේ. ওই දෙක ගැට ගහන්නේ නැහැ කියන්නේ දිත්තේ දිත්තමත්තම් සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්. දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ. දුටුවා නම් දුටුවා පමණ කියන්නේ හිස් බැල්මකින් ලෝකෙ දිහා බලන්නේ රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. සියල්ල නැති වුණු තැන සබහාදහමයි. එයයි මහා මෛත්‍රිය. එයයි මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ. ඒ ස්වභාවය බුද්ධ ස්වභාවයයි එතන ආත්ම කතාවක් නැහැ. දිඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදන් නැහි ජාතු ගබ්බසේයම් පුනරති කියෝ ඒකයි. ආයුප්පත්තියක් නැහැ. මේ අවසාන ආත්ම භාවයයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදත් සබ්බ සංකාර සමතෝ සියලු සිතුවිලි සමතයයි මහා සාන්ත සෝයයි අල්ලගත්ත සියල්ල අතහැරිලා සබුවති පට්නිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එයමයි සාන්ත, එයමයි ප්‍රණීත. එයයි සාන්ත ප්‍රණීත සෝය. ඒ අරහත් සමාධියයි. එහෙමනම් ඔබට මේක ප්‍රායෝගිකව අත්විඳින ආකාරය ඉස්සරහදී අපි දේශනා කරනවා. අවිදිනකොට කටයුතු කරනකොට වැඩ කරනකොට ඒ මහා සුවය ඔබට දැනේවි. ඒක ටිකෙන් ටික දැනෙන අවස්ථාවක් හැමෝගෙම දැන් ඉස්මතු වීගෙන එනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. හැමෝටම ඒ වාග්ය උරුමයි. මේ දේශනාහන හැමෝම නිවනින් සැනසීම ලබනවා ඒ කාන්තයි. නියත සම්බෝධි පරායනයි. කිසිදා දුගතියකට වැටෙන්න හේතු නැහැ. තෙරුවන් සරණයි.